නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතම්පනයේ සක්කාය දිට්ඨි හෝති ඉදා උසෝ විසාක අසුතවතෝ අසුතවා පුතු ජනෝ අරියාණං අදස්සා විහර්ය ධම්මේ අපෝවිදෝ අරිය ධම්මේ අවිහිතෝ සප්පුරිසාණං අදස්සා විසප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ධම්මේ අපෝවිදෝ වේදනා අත්තනෝ සමනුපස්සති වේදනා වන්තං වා අත්තානං අත්තනිවා වේදනං වේදනායවා අත්තානං සමනුපස්සති තී කෞරුණිය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සරණේ චාරිත්‍රාක් විදිහට හැම බ්‍රහස්පති දවසම මේ විපස්සනා ධර්ම දේශනාවකට කාලය ගන්නවා. ඉතින් මේ විපස්සනා ධර්ම දේශනාවත් අපි දේශනා මාලාවක් විදිහට සර්වචන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරගෙන ඒ අනුව ක්‍රමයෙන් විස්තර කරගෙන විස්තු කරගෙන පවත්වන එකයි කරන්නේ. ඉතින් මේ දවස්වල බ්‍රහස්පන්ද ධර්ම දේශනාව සඳහා දේශනා වලියට දේශනා මාලාවට මාතෘකාව වශයෙන් තියාගෙන ඉන්නේ කොහොම වටිනා සූත්‍රයක් වෙන චුල්ල වේදල්ල සූත්‍රයයි මේක සර්වඥ භාෂිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ සඳහන් මේකෙදී බොහොම වටිනා එවනත රසවත් දීති බහුල පසුබිමක් උපත්ය තියෙන්නේ කලින් විවාහක හිටපු ධම්මදින්නාසා විසාක කියන දෙපළ අතරේ විසාකතුමා තමයි තියෙන මේ බටහිර ඉන්දීය සමාජයේ තියෙන විවෘත තත්ත්වයේ මත නිතර නිවසෙන් එළියට බහැරට යමින් සර්වඥාන් වහන්සේ අසුර කරමින් පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ග ඥාන ලබාගත් ආර්ය ගෘහස්ථයෙක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ මේ මට්ටමේදී එතුමාට තේරෙනවා තවදුරටත් මේක ඇදගෙන යන්න බෑ. බොහොම වෙහෙස කරයි. ඒ නිසා තමන්ගේ පැරණි අඹුවට ධම්මදින්නාට සතහන් සඳහන් කරනවා මේ වස්තු බාර ගන්න කැමති නම් තව ස්වාමපුරුෂයෙක් එක්ක ගෘහ ජීවිතය ගත කරන්න මට විවේක වෙන්න ඕනේ. ඒකෙන්දී කිසිවක් නොදන්නා හිටපු ධම්මදින්නාව පෙර පාරමිතා ශක්තියෙම කියනවා මටත් ඒක බැරිද කියලා. ඉතින් විශාකතුමා පෙන්ලා දෙනවා මේක අමාරු ඉන්දිය සමාජයේ එහෙම කාන්තාවකට ඒ වගේ මේ ස්වෛරී ජීවිතයක් ගත කරන එක එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන එක අමාරුයි. නමුත් ධම්මදිනාවගේ තියෙන අර නිවැරදි එල්ලේ නිසා, निराවුල් භාවය නිසා අන්තිමට වගකීමෙන් කටයුතු කරනවා නම් කරමු කියලා දෙන්නම දොර දන් දීලා බක්ස ඔක්කොම මේ භ්‍රමචාරී ජීවිතේ පෙළඹෙනවා. ධම්මදිනාව කෙලින්ම පැවිදි. නැත්නම් භික්ෂුණියක් පස්සෙට ගිහිල්ලා භික්ෂුණී පැවිද්ද ලබා ගන්න. ලබාගෙන දුර බැහැර පළාතකට ගිහිල්ලා බණ භාවනා කරලා විසාකතුමත් ඉක්මවලා දෙපැත්තකින් ඉක්මවනවා. එකක් විසාක අනාගාමී වුණත් තාම උපාසක කෙනෙක් විදිහට ඉන්නේ. නැත්නම් ආරාමිකයෙක් උපාසක කෙනෙක් විදිහට. විසා ධම්මදින්නාව පැවිදි භික්ෂුණියක් වෙනවා රහත්. නමුතර ඊදා පැවිදිච්ච මචමතාන්තර වල වෙනස නිසා ඥානි ඥානු මොලේ හදිමිටේජික කියන කතාව නිසා විශාකතුමාට පැරණි තිබුණු සම්බන්ධතාවයත් නිසා කල්සකයක් පහනවා මේ ධම්මදින්නාව ඇත්තට ග්‍රීකය හැර යෑමේ පැවිදි වීමේ අදහස මත්තක ප්‍රාප්ත කරගත්තා. කොහොම හරි ධම්මදින්නාව රහත් බව ප්‍රකාශ කිරීම සඳහා වගේ අදහසකින් සර්වඥාන්සේ දක්ින්ට ශවත්තුරට නැවත පැමිණියාට පස්සේ විසාකතුමන් ගිහිල්ලා වන්දනා කරලා ප්‍රශ්න කරනවා අවබෝධය කොහොමද කියලා බලන්න. ඉතින් මේ ප්‍රශ්න කරන්නේ සාමාන්‍යයෙන් පැවිදි වෙන්න ඉස්සර වෙලා ගෙදර දොරේ කැම බීම දුම්පිටු දේශපාලන ආර්ථික ප්‍රශ්න නෙවෙයි. කෙලින්ම භාවනාවට සම්බන්ධ එහෙම නැත්නම් ශාසනයේ අභ්‍යන්තර ශාසනයේ සීල සමාධි ප්‍රඥාවල ප්‍රඥා ගෝචර ප්‍රශ්න වර්ගයක් අහනවා. එහුවට පස්සේ ධම්මදිනා බොහෝම ලස්සනට විසඳනකොට තේරෙන පටන් අර ගන්නවා ඒ දෙන්නගේ තිබුණ සැකේ හෝ ඒ දෙන්නගේ තියෙන ඒ ඥාන හෝ මෙතන සංගේති සිත්විච්ච සිද්ධිය ඒ දෙන්නගේ ಗುಣ ප්‍රකාශ කිරීම කොහොම වෙතත් අපට ලොකු ලාභයක්. ඒ මොකද හොඳට දැනුම් ගැසීම ගැතු ප්‍රශ්නයක් අහපම ඒකට දැනුම් තේරුම් ගැතු උත්තරයක් දීපුවාම ඒ ප්‍රශ්නේ හෝ උත්තරේ කාලයට අහු වෙන්නේ නැහැ, දේශයට අහු වෙන්නේ නැහැ. එවැනි ප්‍රශ්න කාලය සහ දේශය කියන දේවල් ඉක්මපනවා. ඕනම තැනක ඕනම කෙනෙකුට ඕනම කාලෙක ගෝචර වෙනවා හැබැයි ප්‍රඥාවක්. හැබැයි ඒකට අප කැප වෙච්ච අත්තක්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න පිළිතුරු සංග්‍රහවට තමයි චුල්ල වේදාල සූත්‍රය කියලා කියන්නේ. ඊපස්සේ ධම්මදිනාය ඔක්කොම උත්තර දුන්නාට පස්සේ විශාකතුමා ඉක්ෘති කරලා පස්සේ ධම්මදිනාව කියනවා මගේ උත්තරේ බාර ගන්න බා සත්වචනන්ත වැඩ ඉනවා ගිහිල්ලා අහලා ගලපන්නේ. ඉන් ගල්පුවාට පස්සේ සර්වඥාන්ත කියනවා උසාක ඔබ මගෙන් ওই ප්‍රශ්න වුණා මමත් දෙන්නේ උත්තරේමයි ධම්මදින්නාව බහුසුතයි ධම්මදින්නාව ඥානවන්තයි ධම්මදින්නාව මේ වෙලාවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් උත්තර දෙන්න ගන්නවා මේක සර්වඥ භාජිතයක් බවට පත් කරනවා ඉතින් ඒකෙදී මුලින් මුලින් චතුරාර්ය සත්‍ය පිළිබඳව ආලා දැන් විශාකතුමා අහනවා කතංච පනයේ සක්කාය දිට්ඨි හොති මේ සක්කාය දිට්ඨිය කෙලෙසද වෙන්නේ කොහොමද හටගන්නේ කියලා. ඉතින් ඒකෙදී ගිය සත්‍යය අපි ගත්තේ රූපස්කන්ධය සම්බන්ධ කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරය ඒ වගේම සක්කාය දිට්ඨිය නැති කිරීමට ඒකම කන පිට හරවන එකයි තියෙන්නේ. ඒ නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න යම් ආකාරයකට රූපස්කන්ධයක් පාටලවට හැගැනීම අවශ්‍ය වෙනවද? එයා සමානවම සක්කාය දිට්ඨිය නැති කිරීමට රූප රූපස්කන්ධය අවශ්‍යමයි. ඒ වගේම මේ පටලවාගත් ආකාරය දැන ගැනීමමයි අවශ්‍ය මම පටලවාගෙන නැහැ කියනවනම් ඉතින් සනීප කරන්න බැරි ලක්. නැත්නම් මේ පටලවාගත්ත දේ ආඩම්බර වෙනවනම් ඒත් ඒ වගේ පිළියම් කරගන්න බැරි මේ පටලවා ගැනීම පටලවා ගැනීම බව තේරුම් ගත්තා නම් අපි වේදා හම්බවු. පටලුංගේ පටලවා ගැනීම පටලවා ගැනීමක් බව තේරුම් ගන්න මේ ගැළවීමට කටයුතු කරනවා නම් යෝග අවශ්‍යයක් වෙනවා. ඒක නිසා මේ මේ මූල ධර්මානුකූල මේ ප්‍රශ්නෙට ලං වෙන කෙනා කොඩිම්ම කියනවා එක්කමට සක්කාය දිට්ඨිය නෑ නැත්තම් මට මේ පටලවින්නේ නෑ කියලා. ඉතින් ඒක ඒක ධනිව කරන්න පුළුවන් ලේටන්නේ. එතකොට ඕලමල කෙනාට කවදාකවත් මේ ශාසනය දැස ගැනීමක් ඇති කර ගන්න අමාරුයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම කියනවා විපස්සනා භාවනාවේ උත්සාහ කරන්නේ අපේ කියන මේ පටලැවිලි ටිකේ එයින් කරගන්න. නැත්නම් මේ මේ තැන පටලවිලා ඉන්නවයි කියලා එහෙම නැත්නම් අපේ කියන කෙලස් ටික එහෙම නැත්නම් අපේ කියන අවිද්‍යාව මොහේ එලි කරගන්න. ඉතින් එවැනි හෙලිදරව්වකට එවැනි දෙයකට පෙළඹෙන්නත් සෑහෙන නිහතමානිකමක් සෑහෙන සක්කාය දිට්ඨියක් සෑහෙන පෙරදක්මක් සෑහෙන යෝනිසුමංස්කාරයක් අවශ්‍යයි. ඒ වුණාට ඒක ඒ කොහොම මේ චිත්ත බේත පුනවා වගේ වැඩක්. අන්නේ චිත්ත බේත ඊගාට බොන එකත් ඊට පස්සේ දීප හැම කෙනාටම ප්‍රතිඵල හම්බ වෙනවද කියන එක වෙන ප්‍රශ්නයක්. මේ ප්‍රතිඵල දක්කටක් ඉදිරියට යනවයි කියන කොටත් ගඟ දිගේ ඉහළට පිටින්ලා පිනන. මොකද මුළු සංසාරේ මුළු මේ මානව ප්‍රජාවම පහළටයි ගලන. ඒ පහළට ගන්න ලෝකේ අපි බිහි වෙලා කොහොමද මේ ඉහළට පීනන්න ඕනෑ කියන අදහස එන්නේ ඉතින් ඒ පහළට ගලන නැත්නම් කැලේ කඩාගෙන දුවන වල් සත්තු වගේ ඉන්න ලෝකෙක අනිත් පැත්තට හැරෙනවා කියන එක ඒක ਸਰවචනාංශය දක්වන හැබෑම වෙනස එතනයි කියන්නේ. අන්නේ අනිත් පැත්තට හැරෙනවා නැත්නම් මේක මම හොයාගන්න ඕනේ. මම ගංගා දිග පිට උඩට පිනවනක් මම පිනන්න ඕනෑ කියලා. අපි එක එකනා මේ තීන්දුව ගත්තේ තනි තනිවම තැන් තැන් වල කිනිකාට ස්වාධීන. බුද්ධජන වංශයේ නැත්තම් ධර්මයේදී පුලුල් දක්ම බලන කෙනාගේ අගයන් හැටියට බලනකොට අපේ ජීවිතේ තියෙන වැදගත්මම ඊටාත්ම වටිනා වෙනස තමයි වෙනස කියන්නේ පරිවර්තනය තමයි අපි තනි තනියම මේ ගත්ත තීන්දුව. ඒ නිසායි අපි අද එක වහලයක් අතර එකතු වෙන්නේ. ඒ නිසායි අපි එකම ධර්මයකට එකතු වෙන්නේ. ඒක නිසායි අපට මේ කැපකිරීමක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද අපි මේ විශේෂෙන්නේ එහෙම නැත්නම් අපි මේ තටමන්නේ මේක ඉක්මන් කරන්න. ඒක අම්මු තකතියි. ඒක අම්මු මොඩකක්. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මෙතෙන් මේ වෙනකොට ආපු. එතකොට අපිට දැනට ගැන සතුටුයි. ඉතින් එහෙම නැතුව මේ තාම ප්‍රතිඵලමදී අර යන්න හදනවා මේ යන්න හදනවා කියලා දඟලන්න පටන් අරගත්තොත් වෙන්නේ කවදාවත් සම්පූර්ණ කරන්න බැරි ගුණවතුර බොන්නා වගේ වැඩ. ඒ නිසා වැද්දගත්මම වෙනස තමයි අපි තනි තනියම මුඩු ගැනිලා වෙන වෙනම දුක් විඳලා වෙන වෙනම සංවේගය පහල කරගෙන මේ පැත්තට යන්න ඕන කියපේ. ඉතින් ඊට පස්සේ අපේ අතුආව අපේ නැත්නම් දජානස්ගේ පෙළදහම් එනතන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී විවිධාකාර පැති වලින් අපට තියෙනවා ක්‍රමසහ විදි මේ අපි අනිත් පැත්ත හරවා ගත්ත ගැම්ම අඛණ්ඩව අතරමක නතර නොකර කරගෙන යන්න. මේක බොහොම සන්තෝෂම් කරන්න. මේක බොහොම පිරිච්චතාවයක් කරන්න. මේක බොහොම විනෝදාංශයක් වගේ කරන්න. මේකට දැඩි ආයාස ගන්න ගත්තොත් අපි හුඟක් වෙලාට අත්කලමතාන් යෝගයට වැටෙනවා. ගොංගක්ම සහැල්ලුවට ගත්තොත් කාමසුකල්ලි කාණියෝකට වැටෙනවා. ඒ නිසා අපි අර අන්තිම ප්‍රතිපදාවේ මේක ලියනකොට වැදගත්ම දේ තමයි තම තමන්ගේ මෝඩකම තම තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරගැනීමද අපේ කල්යාණ මිත්‍ර අපිට ඉන්නේ ඒකටයි. අපිට ධර්ම ආදාසිය අපිට පිට වෙන්නේ ඒකටයි. ඒ වගේම අපි උත්සාහ කරන්නේ නිතරම යටහත් පහත් පැනු පැතුම් අවතුම් පැවතුම් ඇතුළු මොකද මේ ඕලමලකම තිබ්බොත් අපිට අපේ වැරදි දැක ගන්න හම්බ වෙන්නේ අනු විශේෂයටපත් වෙනවා. අපි නිතරම තමන්ගේ තියෙන මේ අඩුපාඩු ටික දැකගෙන අනුන්ගෙන් අපිට නිතරම අවවාද අනුශාසනා ලැබෙන තැනක හිටියොත් අපි වැඩෙන ගහක් වගේ. ඒක තමයි සර්වඥාන්සේ රාහුල පුංචාමතුරන්ට හැමදාම කිව්වේ කලිමත් වතර අතු ගහලා වැලි ජෝතක් උඩ අරගෙන උඩ දාලා මට අද දවසේ මේ වැලියට ගාණි උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එච්චරයි බුදුහාමුදුරන්ට තමන්ගේ ලේ අවරස පුත්‍රයාට ජාතක පුතාට දෙන්න තියෙන ලොකුම ආවාද. ඒ නිසා ඒ විදිහට බලනකොට අපි කටලා වෙන සක්කායදිට්ඨිය ඇති කරන ක්‍රම පහක් සර්වචනාසේ දේශනා කරන පංචස්කන්ධ විග්‍රහය. මේ පංචස්කන්ධ විග්‍රහයේ අපිට සාමාන්‍යයෙන් කොයි කෙනත් වගේ දන්න මේ රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඤ්ඤාණ ස්කන්ධ කියනකොට මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නේ සර්වඥාන්සේ රූප ස්කන්ධය අවබෝධ කරන්න දීශී ඒක ගොරෝසු ඒක ප්‍රමාණ කරන්න පුළුවන් ඒ නිසා රූප ස්කන්ධය ඉස්සරහින් කියනවා ඒ වගේ විතරක් නෙවෙයි ඒ රූප ස්කන්ධය ඇතුලේ තියෙන පට වියපෝ තේජෝ වායු කියන කඩාවැදලා පෙන්වන්නේ විශේෂ කරලා පෙන්වන්නේ ඔක්කොම එක මල්ලේ දාලා රූප ස්කන්ධය ඊට පස්සේ මේ නාමස්කන්ධය තේරුම් ගන්න අමාරු නිසා කිසියුම් නිසා සංකීර්ණ නිසා සර්වඥාසික හතර කඩලා පෙන්නනවා වේදනා සංඥා සංස්කාර විඥාන නැත්තම් කියනවා චිත්ත චෛතසික ධර්ම. ඒතර විඥාන කියලා කියන්නේ චිත්ත කියලා අපි හඳුනගන්න නාම ධර්මයයි වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ අනිකුත් චෛතසික ටිකයි. එතකොට රූප, චිත්ත, චෛතසික මේක තමයි අපි අවිද්‍යාවට හේතු වෙන්නේ. එහෙම නැත්නම් දුකට හේතු වෙන්නේ, අනිත්‍යත්වයට හේතු වෙන්නේ, ආත්ම හෝ අනාත්ම වශයෙන් බාරගන්නේ මේ පහයි. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා මෙන්න මෙව්වා පිළිබඳ පටලවල වටහගෙන. මෙව්වා පිළිබඳව මෝහාන්ධකාරය. මෙන්න මෙච්චරක් තියනවා කියලා අපිට තේරෙන්නේ හරියන වෙලාවට නෙවෙයි වර්ධන වෙලාවට. මේ සාමාන්‍ය සම්මතික ඇතිට බලනකොට අපිට පටලැවෙන වෙලාව. අපි අපිට වරදින වෙලාව, අපිට අතපසු වෙන වෙලාවල්. අපි මොකක් හරි හැප්පෙන වෙලාව. ඉතින් මේ හැප්පෙන වෙලාවල් අපි හැඟුම් උදාහරින්න ගත්තොත් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් ඒක පරාදයක්, ඒක අකුසලයක්, ඒක පරණ කර්මයක් කියලා අපිට කවදාකවත් ඒකේ සාධනීය පැත්ත බලන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි රූපස්කන්ධයේ වශයෙන් මේ කයත් එක්ක වැඩ කරනකොට ඒකෙයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැත්නම් කේසාලෝමනකා දන්ත වශයෙන් මේ කියන දේවල් නිතරම යම් යම් දේවල් එක බාහිර දේවල් එක ගැටනකොට විවිධාකාර හැප්පීම් ඇති වෙනවා. එකක් තව එකක් ගැටනකොට අලුත් දෙයක් නිපදෙනවා. අන්නේ නිපදවන වැඩපිළිවෙලෙහි අපි කොටසක් හොඳයි කියලා කරන කොටසක් නරකයි කියලා ගත්තොත් කවදාහක්වත් ඇති ඇටි දක් ගන්න හම්බෙන්නේ. සියල්ලම දිහා මදහත් හිතින් රූප ධර්ම વિશે බාහිර අභ්‍යන්තර රූප ධර්ම વિશે බලන්න පුළුවන් නම් ඒක ධක්කාදිත්‍ය අයින් කරනවා අපි මේ මමයේ කියා ගන්න ආජ්ජත් වශයෙන් ගන්නා මේ රූප කොටස් බාහිර වශයෙන් මම්ම බාහිර කියා ගන්න රූප කොටස් එක ගැටීම නිසා ඇති වෙන මේ දේවල් මේක සුභයි මේක අසුභයි මේක සදාචාරයි මේක සදාචාර නැහැ මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි අර කධාර්මිකයි කියලා තෝරන්න පටන් අරගත්තොත් අපි කවදාකවත් අපේ මේ අතු තීරයෙන් එළියට යන්නේ නැහැ අපි හැමදාම පටන් ගන්න ගන්න තමයි. අපි ගත්ත අගයන් ආඩම්බරයෙන් වල හිර වෙලා හිටින්. ඉතින් අන්නේ ඒක කඩන්නයි මේ විපස්සනා විදි ප්‍රධාන වශයෙන්ම ඒ අපි එක එක දේවල් එක එක ආකාර වලට අල්ලගෙන එක එක විදිහට තැම්පත් කරන එක එක විදිහට වැඳ වැඳ ඉන්න. අන්නේ පිළිබඳ පුළුල් පෘතුල අවබෝධයක් ලබා ගැනීමයි ඔය සම්මා කියන වචනේ සඳහන් කරන සම්මා දිට්ඨිය කියන පෘතුල අවබෝධය යහ භාවෝධය පළල් අවබෝධය ඉතින් අපි ගිය සුමානේ මේ හම්බෙච්ච අවස්ථාවේදී රූපස්කන්ධය පිළිබඳව සක්කාය දිට්ඨිය ඇතිවිය හැකි ආකාරات ඒක ඒ වශයෙන් දැන ගැනීමෙන්ම රූපය හරහම මේ අපි අදබඳ තමයි රූපය හරහම සක්කාය දිට්ඨිය නැති කරගෙන කතා කරා. ඒකම ප්‍රශ්න සක්කාය දිට්ඨිය වෙනද එකම ප්‍රශ්න සම්පදින්නාගේ පිළිතුරු. පහක් ලැබෙනවා. අද අපි ගන්න හදන්නේ මේ වේදනා ස්කන්ධය සම්බන්ධ කරගෙන කොහොමදයි මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ? කොහොමදයි මේ ඒක අවබෝධ කිරීමෙන් සක්කාය දිට්ඨිය නැති කරන්නේ. ඉතින් අද වෙනස තියෙන්නේ එදා අපි රූප ධර්මයක් ගැන කතා කරා. අද නාම ධර්මයක් ගැන කතා කරනවා. ඒ නාම ධර්ම වලින් පහෙන් වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් අපි නම් කරලා තියෙන මේ පහෙන් රූපය යම්තාක් ආධුනිකයට ගුරුසුව වටහා ගන්න පුළුවන්ද නාම රූප දෙකෙන් ඒ වගේ තමයි නාම ධර්ම වලින් වේදනා සංඥා සංස්කාර කියනකොට ගොරෝසුම දේ තමයි වේදනා. වේදනා අවබෝධ කෙරුවට පස්සේ තමයි සංඥා අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ ක්‍රමිකව කතා කරනකොට අනුභව වැඩපිළිවෙලින්. එහෙම නැත්නම් සංස්කාර පිළිබඳව අන්තිමට තමයි විඥානය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ සාමාන්‍ය දර්ශනය අනුව සමහර විට පුළුවන් අදිශී අනිප්පතට යන නිසා රූපස්කන්ධයේ පරිචයක් රූපස්කන්ධයේ යම් සමාහිතකමක් යම් සමාධියක් සති සමාධියක් ඇති කෙනාට තමයි මේ වේදනා ස්කන්ධයට බැස ගැනීම සුදුසුකම් ලැබෙන්නේ. ඒ නිසා වේදනා ස්කන්ධය ගැන කතා කරනකොට රූප ස්කන්ධය ගැන කතා කරලා වේදනා ස්කන්ධය ගැන කතා කරනවා. කෙසේ නමුත් ඒ විදිහට බැස ගැනීමේ ක්‍රමයක් තිබුණාට අනුපුරු අනුපුබ්බ ක්‍රියාවක් තිබුණාට වේදනා ස්කන්ධය පමණක්ම සීමා කරගෙන අපි සංසාරයට බැඳෙන්නත් පුළුවන් වේදනා ස්කන්ධයේ පමණක්ම අවබෝධ කිරීමෙන් ගැලවුම් මාර්ගය ලබන්න පුළුවන්. ඒක සතිපට්ඨාන සූත්‍ර ගැන හදාරනකොට නැත්නම් සතිපට්ඨාන සම්බන්ධව කතා කරනකොට සර්වඥාන්සේගේ දේශනාවක් තියෙනවා කායානුපස්සනාව පමණක්ම දැනගෙන රූපස්කන්ධ රූප කර්මස්කන්ධ පමණක්ම දැනගෙන උනා සෝවන් වෙන්න පුළුවන්. ඒක සක්කායසිරිය කරන්නේ. ඒ වගේම වේදනානුපස්සනාව පමණක්ම දැනගන්න. එතන කායනුපස්සන හරහා නොගින් වගේ නිකන් කියනවා. සක්කාය දිට්ඨි කරා. නැත්නම් සෝවාන් වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාව පමණක් දැනගෙන ධම්මානුපස්සනාව පමණක් දැනගෙන පළවෙනි මාර්ග ඥානය ලබනවා. එතකොට අර ක්‍රමික ආනුපුබ්බේ වැඩපිළිවෙලට පටහැනි රැඩිකල් වාදිකුත් තියෙනවා. විප්ලවීය ප්‍රකාශයකුත් තියෙනවා. ඉතින් ඒකට හේතුව ඒ කියන්නේ සමාලාට ගියාත්මවල එහෙම නැත්නම් ඊට කලින් අර මුල් මුල් දේවා පිළිබඳව ඡායන පරිචයක් ඇතිව තියෙන කෙනෙක් වෙන්න. ඒක නා අනිකක් වගේ මුල් මුල් දේවල් අත ගන්නට ඉච්චර පැකේ පෙළ පෙළඹෙන්නේ නැහැ. අර තේරෙනවා මේ හරිය මට තේරෙනවයි කියලා. අයව අල්ලගත්ත ගමන් පොඩි පොඩි වයිබර කරන්න පුළුවන්. ඊට පස්සේ වෙනකලා අදාළ චේතනා ස්කන්ධය හෝ චිත්තාන් වේදනා පස්සනාව, සුත්තාන් පස්සනාව, ධර්මානුපස්සනාව අල්ලගෙන කොට වෙන්න පුළුවන්. නමුත් ඒ සතිපට්ඨාන සම්බන්ධයේ ප්‍රකාශයේම සඳහන් කරන මොන රහත් වෙන්න නම් හතරම ඕන. කාණපසන වේදනාපසන චිත්තානපසන ධම්ම. මේ පංචස්කන්ධ ක්‍රමයේ ගන්නකොට ඔය කාණපසනාව කියන එක රූපස්කන්ධයේ වශයෙන් වේදනාස්කන්ධයේ වේදනානුපසන වේදනාස්කන්ධයේ වශයෙන් සමාන්තර ගතියක් තියෙනවා. ඒ නිසා වේදනානුපස්සන වෙනුත් පටන් අරගෙන සමහර විටක ඒ ਸਰවචනංශේ සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධ දේශනා කළා වගේ කෙනෙකුට ඒ පළවෙනි මාර්ග ඥානෙ විශේෂම සක්කාය දිට්ඨිය ඇති කිරීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ක්‍රම යම් කිසි කෙනෙක් කරන බේසන ප්‍රශ්න පමණක් ඉන්නත් ඇති කියලා බැහැර කරන්න බෑ. නමුත් පිරිසකට කියනකොට අපි හැම වෙලාවෙම කියන ක්‍රමයට යන්නේ කියලා කායන ප්‍රශ්න වේදන ප්‍රශ්න ක්‍රමයට උපස්කන්ධ වේදන ස්කන්ධ විදියට එතකොට සංකෘතය ඇති වෙන පිණි ඉඩ අඩුයි. ඒක නිසා අපි ගිය සුමානේ මේ වේදනා රූපස්කන්ධය පිටවන්ට කතා කරා කියන පදනමෙන් ඉඳගෙන අද වේදනානුපස්සනාවට ධම්මපින්නාත නින්නාසිකේ පෙළගැස්වීම යන ඉතිපත් වුණොත් ඒ අසුතවත් පු탁ඥයා අසුවිරු ඥාන නැති බෞසුත නැති තාම ආධ්‍යාත්මයක් ගැන එහෙම නැත්නම් අතුලාන්තයක් ගැන පරලෝකයක් ගැන නොහිතන කාම ලෝකේ ගත කරන පු탁ඥයා ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්ය ධර්මයේ හැසිරලා නැහැ ආර්ය ධර්මයේ දක්ෂ නැහැ සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැහැ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැත්නම් ඒකේ නා මේ වේදනාව සම්බන්ධව වේදනා අත්තරෝ සමනපස්ස වේදනාවමයි ආත්මේ තියෙන්නේ ආත්මය යන වේදනාව තියෙන්නේ මේ විදිහට දෙක එකක් කරලා සලකනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ස්වභාවයේ අපේ තියෙන වින්දන වේද කියන දැනුමට අපි හුඟක් වෙලාවකට මේ වේදනාව තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. යමක් ප්‍රත්‍යක්ෂ කරනවා කියන විඳිනවා. අත්දකින්නයි කියන්නේ. ඒ අත්දකින්නකොට තමක් යමක් විඳින්න පුළුවන් කෙනා ළඟ ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙන තැන් වල විඳීමේ වින්දනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ වින්දනය කරන තැන් වල ආත්මය තියෙනවා කියන මේ දෙක එකට ගන්න ගතියක් සඳහන් කරලා තියෙනවා ඒ නිසා යමක් විඳිනවාද ඒක ආත්මයයි යමක් ආත්මයේද ඒක විඳින ගතිය තියෙනවා ඒ නිසා ගහකට ගලකට අපි කියනවා අවිඥානිකයි කියලා කොට ඒකට විඳින්න බෑ ඉතින් මේක මේ සදාචාරය ගැන කතා කරනකොට හැසිරීම විද්‍යාව ගැන කතා කරනට අනිවාර්යයි පණ තියෙන කෙනා විඳින පණ නැති කෙනා විඳින්නේ නැහැ නමුත් ඒක අනිත් පැත්තක් තියෙනවා. දැන් යුතු දැකිය යුතු දත යුතු මූල ධර්ම වශයෙන් අනිත් පැත්තක් තියෙනවා. අපි කියනවා නම් හැසිරීම රටාවක් තියෙන්නේ ආත්මයක් නැත්නම් විඥානයක් නැත්නම් පමණයි කියලා. ඒක බොරු වෙනවා. අපි සවිඥානික වේවා විඥානික වේවා මොන මාංශුවක් කඩාන කඩාන ගියත් ඒකේ අන්තිමට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට ගියාම ඉලෙක්ට්‍රෝන තියෙන අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝනට ආවෙනිකව හැසිරීම රටාවක්. ප්‍රෝටෝන එකට ගියාම ප්‍රෝටෝන කියන ඒක ටාවේනික හැසිරීම පටන් පොසිට්‍රෝනයක් ගත්තත් ක්වැක් එකක් ගත්තත් මොන පාටිකල් එකක් ගත්තත් ඒක හඳුනාගන්නේ එයා අම්මා මුත්තා කිව්වත් ඒ හැසිරීම රටාවෙන් වෙනස් වෙනවා. නමුත් ඒවා ආත්මයි. ඒවා ඉස්තු නියාමයට වැඩ කරනවා. චිත්ත නියාමයක් එතන නැහැ. මේ දෙක තමයි අන්ත දෙක කරගන්නේ. කෙනෙක් වෙනවා ආත්ම ජීවන ආත්ම ජීවන කරන පරිසරයට හැඩ ගැහෙනවා ප්‍රතික්‍රියා කරනවා ස්වභාවික වර්ණයට ලක් වෙනවා බෝ කරනවා නානා ප්‍රකාර හැසිරීමට තාවක් තියෙනවා නමුත් අන්තිම කුඩ අංශුවට කියලා භෞතික විද්‍යාන කුල බැලුවත් පේන්න තියෙනවා ඒක ඒ විස්තරෙන්නක වූ හැසිරීම රටාවක් තියෙනවා චරිතයක් තියෙනකොට ඒ චරිතානුකූල තමයි වැඩ කරන්නේ ඉතින් ඒ නිසා හිතනවා මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. මේක දෙයයන් ආශය කෙනෙක් නැව්වා. ඒ නිසා දෙයයන් ආශය හරියටම මේ ප්‍රස්තාරයක් ඇඳලා ප්‍රස්තාරයට රටලා තියෙන. ඒ නිසා මේක ඉබේ වෙන්න බෑ කියලා ඒ අර ධර්මතාවයක් බුදුහාමුදුරුවෝ අපිට මේ ඉත්තු න්‍යාමයේ කියලා පෙන්නපු එක පුද්ගලවාදයකට අභිරෝපණය කෙරුවට පස්සේ තමයි ඔය ਸਰබලධාරී දෙවි කෙනෙක්, ਸਰවව්‍යාපී, ਸਰබලධාරී හැම කල්හි පවතින දෙවි කෙනෙක් ගැන අව හිතම් පෙරවීමක් කරන්න ඕනේ කොහොමද මේ ප්‍රෝටෝනය ප්‍රෝටෝනයක් විදිහට හසුරවන්න අඳුර ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝනයක් විදිහට අඳුරන හසුරව ගන්න හැසිරෙන්නේ කොහොමද අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේකේ මූලික සලසුමක් කාගේ හරි සලස්මක් තියෙන්න ඕනේ කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේ දවස්වල දැහැින ඇමරිකාවේ යුද්ධ කරනවා හැම ඉස්කෝලේම උගන්වන්නේ කියලා. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා. දේන්නාංශ කෙනෙක් ඉන්නම ඕනේ නැත්තම් කොහොමද එව්වා ඒවට කවුද අණ කරේ? එහෙම හැසිරෙන්නේ. ඒක අනාත්ම නම් ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? ඇයි පටේම් පිටපණින්නේ නැත්තේ? නමුත් මේ දෙක ඒ ඉලෙක්ට්‍රෝන වල ප්‍රෝටෝන කියන අන්තිම කුඩා අංශුවට ඒකට ආවේනික හැසිරීමක් තියෙනවා යම් යම් තත්ත්වයට තෙදී ඊට පස්සේ ඒක දිනු වෙලා ගිහින් අන්තිමට ප්‍රාණික බඩපත් වුණාට පස්සේ ඒ ඇසෙලින් විවිධාංගී කරන වෙලා තියෙනවා ස්වභාවික වර්ණයට යනකම්. අහන්න ওই තැන්වලදී තියාගෙන හිටපු ඒ ආවාර ඒ තිබිච්ච කොටස් කළ තිබුණ දේවල් පහුගිය දවස්වල පසුගිය අවුරුදු 30 40 විද්‍යානුකූල නිෂ්පාදන නිසා විශාල අභියෝගයකට ලක් වුණා. ඒ මොකද ඒකොල්ල කියනවා මේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වගේ දෙයක් ඊටාම කුඩා අංශුවක් ගත්තාම ඒකට හැසිරීම රටා දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අත්‍යන්ත ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ඒකේ බර අනිත් එකේ වේගය. බර සහ වේගය කියන දෙකෙන් තමයි මේ දෙක වෙන් කරන්නේ. ඉතින් මේගොල්ලෝ අන්තිමට චීන කණ්ණාඩිය හදලා නැත්නම් අන්වීක්ෂ හදලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදලා හොඳට බැලුවා මේ එක එකක් එක එකක් වේග. එහි වේග අනුව ප්‍රස්තාරගත කරනවා. එක එක එක එක ස්කන්ධ නමුත් හොයන හොයට යනකොට තේරුණා මේ ස්කන්ධය සහ ප්‍රවේගය කියන මේ දෙකෙන් දෙකම එකසර බලන්න බෑ. යන්ත්‍රයේ යොමු කෙරුවොත් වේගය බලන්න කවදාකවත් ඒ අංශුවේ බර බලන්න බෑ. ඒක වේගේ යන වේගය විතරයි බලන්නේ. ඒ යන්ත්‍රය යොමු කෙරුවොත් අංශුවේ බර බලන්න වේගය බලන්න බෑ. මේක හරිය විසඳන්න බැරි ප්‍රශ්නයක් ආවා. මේක විද්‍යාවෙන් විසඳන්න බෑ. බලන මිනිහා යන්ත්‍රයේ සකස් කරන සුසර කරන වේගය බලන්න. වේගය බලුවට පස්සේ උඩ වෙන්නේ වේගය විතරයි ඒ උට ස්කන්ධය අතරමත කරන්නේ. ස්කන්ධය බලන්න ගියාම වේගය බලන්න බෑ. අන්තිමට බලනකොට තේරුණා වැඩේට යන්නේ ඉස්සලා මිනිහා හිත හදාගෙන යන්නේ වේගය බලන්න හිත හදාන කෙනාට පේන්නේ වේගය විතරම තමයි. ඌ යන්ත්‍රයේ හිතයි හදාන යනවා නම් ස්කන්ධය බලන්න ස්කන්ධය හදාන ස්කන්ධය තමයි පේන්නේ. නිසා බලන මොඩයට මොඩකම තමයි පේන්නේ කියන එකයි අන්තිමට විද්‍යානුකූල නිරීක්ෂණය. මෙන්න යන්නේ ඉස්සලා හිත තත්ත්වගත කරගන්නවා. තත්ත්වගත කරගත්ත එක තමයි. නිසා යමක් යමක් ඔබ බලනවාද බලන දේ තමයි ඔබට පේන්නේ. ඇති දේ පේන්නේ. ඇති දේ පේන්න අඩු ගානේ වේගය සහ ස්කන්ධය කියන දෙකම දකින්න. එක්කාදාක කරා. ඒ නිසා දැන් විද්‍යාව ඇවිල්ලා තියෙනවා දැනකට එච්චර තුනී සියුම් වූ අංශුවක් පවා විඥානයක ගැටීමකින් තොරව සංසිද්ධියක් වඩපත් වෙන්නේ අවබෝධ කරන්න අමාරුයි අත්දකින්න අමාරුයි කේස් එකක් වෙන්නේ. ඒ නිසා අන්තිම රූපස්කන්ධය උනත් විඳින්නේ අවශ්‍යයි. විඳින මිනිහගේ බලපෑම මතයි එයාගේ මානසිකත්වයේ මතයි විඳීම තීන්දුව වෙන්නේ කල්ැතුම තීන්දුවෙච්ච එක. මෙන්න මෙතෙන් ආවට පස්සේ අද මේ විද්‍යාවට සීමා මාර්ගයතාවල් කැඩිලා ආධ්‍යාත්මික පැත්තට, භුක්ත විද්‍යාව පැත්තට යන්න වෙලා තියෙනවා. අර අපි කියන හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී Tamante ඒකට හිත ගියා නම් ඒක සුන්දරව පේ. එපා වුණා නම් එපා වෙලා පේ. ඉතින් මේක ඉස්සලා කිව්වේ මේවා නිකන් গুপ্ত දේවල්. මේවා නිකන් භූත ගූඪ දේවල් එහෙමනේ විද්‍යාව කියලා කියන්නේ නැවත නැවතත් ඔප්පු කර දැක්විය හැකි නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීමෙන් එකම ප්‍රතිඵලය ලබා ගත හැකි දේවල් කියලා ඉස්ලාම් ගත්ත විද්‍යානුකූලයේ වර්ග කිරීම අද පැහැදිලිවම පේන්න තියෙනවා තනි තකතිරුකමකින් තනි මෝඩකමකින් ගත දේවල්. මේක ඉතාමත්ම ප්‍රකටයි. ඔය අපි රූප ගැන කතා කරපු එක වේදනා ස්කන්ධයට යනවා. නමුත් වේදනාව ලේ තරම් පෙරණසු. ඕනම වේදනාවක් සුඛ විචිත දකින්න පුළුවන් දුක විචිත දකින්න පුළුවන්. නමුත් අපි ඉංගුව පිළිබඳව ස්ථිරසාර මේක සුඛමයි සුභමයි මංගලමයි භද්‍රමයි, සදාචාරාත්මකමයි, හැදියාවක් සහිතමයි කියලා සමහරක් ඒවා දාගන්න. සමහර දේවා අසුභයි, දුකයි, දුමංගලයි, සදාචාරණාත්මක නෑ මේ වේදනා කැතයි කියලා කතා කරනවා. ඉතින් ওই දෙක තියෙන තාක්කල් අපිට කවදාකවත් ඒ කියන්නේ කලින් හදාගත්ත මානසිකත්වයේ තියෙන තාක්කල් අපිට වේදනා දිහා ස්වභාවයෙන් දකින්න බැරි ගැතියක් තියෙනවා. ඒ නිසා මෙතනදී වේදනාවට යනකොට රූපෝගේ නෙවෙයි සදාචාරාත්මක වටිනාකමක් තියෙන සීලයත් ඊගාවට පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධව ඉන්ද්‍රිය සංවරයට සම්බන්ධ වෙලා යන සමාධියත් ඇත්ත ඇසියෙන් දකින ප්‍රඥාවත් අතර ගැටුමක් ඇති වෙන තරමටම එහෙනම් සීලේ එපා කියලාද කියන්නේ. සදාචාරය අවශ්‍ය නැද්ද? සත්‍ය දකින්නකොට කියන ප්‍රශ්න පස් දක්වම අද විසඳ විහිදලා තියෙන නිසා බුද්ධ ආගම ඇතුළතම මූලධර්ම වාදීන් සහ සදාචාර වාදීන් කවදාකවත් විපස්සනා කරන්න බැරි තත්ත්වයකට සාප ලැබෙනවා. විපස්සනා කරන අයට හංවඩු ගහලා තියෙන ඒගොල්ලෝ සදාචාරය ගැන සලකන්නේ නැහැ. ඒගොල්ලන්ට හැඟීමක් නැහැ. හැදියාවක් පිළිබඳව. මොකද ඒගොල්ලෝ එක ඉක්මනට කතා කරනවා. කොයි වේදනාව ආවත් ඒක හරි වැරදි බලන්න එපා. හොඳ නරක බලන්න එපා. සුඛ දුක් වශයෙන් බලන්න එපා. වේදනා වේදනා වශයෙන් බලන්න කියනකොට සදාචාරයට කොටක් කෙනහිල්ලක් වෙනවා. නමුත් මේ ධම්මචින්නාව වගේ නැත්නම් ਸਰවචනන්තේ කාලේ වේදනා ස්කන්ධය පිළිබඳව සංයුත් දේශනාවේ සංයුත් සූ නිකායේ වේදනා ඛණ්ඩය කියලා වෙනමම පරිච්ඡේදය දේශනා කරලා තිනවා මේ වේදනාව විස්තරන හැටි. ඒ නිසා කියනවා මේ වේදනානුපස්සනාව කියන කොටහට එනකොට ඒ පුද්ගලයා සීලයෙන් සමාධියෙන් තහවුරුවක් මේ වෙනකොටත් ලබලා තියෙන්න ඕනේ. එහෙම පදනමක් නැතුව හිටියොත් මේක තමන්ම පිහියෙන් යනගත්තා වාගේ දුකටපත් කරනවා. එතන හොඳ සීලක පිළිපලා හොඳ සමාධියක් ඇතුව කොටිම කායනුපස්සනා කරලා ඇති වෙච්ච ඒ ගැම්මේ ඒ පරිචේ ඒ ඒ සූරකමෙන් තමයි වේදනානුපස්සනාව කියන නැත්නම් නාම ධර්ම දිහා බලන්න පුළුවන් වෙන්නේ. අන්නේ බලනකොට පේනවා අපි මොන්න තරම් අපිම කිචකවාගෙන hina වෙන ලෝකයක් මේකේ තියෙනවා. ඒ මොකද අද සම්පූර්ණ තාක්ෂණයත් දැනුමත් මේ සැප සොයාගෙන යන ගමනක යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වේදනාවේ තුنين එකක් පමණක් ඉල්ල. දුක් නැති කරන්න උත්සාහ මේ තියෙන අමනකම නිසා මේ සැපට ඇති තද බල ආශාව සැප සාධනයේ තියෙන අත්නෝමතික ගතිය නිසා දුකට ද්වේෂ කරන නිසා මනුස්සයාට අදුක්කම සුඛ කියන මාත්‍රකාව අමතක කරනවා. සැප දුක දෙක අතරමැදි අවස්ථාව කියන එක මනුස්ස මනසට දැන් ගෝචර වෙන්නේ. ඒක গুপ্ত දෙයක් විදිහට ගෝචර වෙනවා. ඒක දැකගත්තත් අන්දමන්ද වෙනවා. බය උපදිනවා. තනි වෙනවා. පහළ වෙනවා. කම්මැලි වෙනවා. ඒක ආකාරයි. නමුත් සර්වඥාන්සේ මධ්‍ය සූත්‍රයේ සඳහන් කළා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ සැප හරහත් නෙවෙයි දුක හරහත් නෙවෙයි අදුක්කම සුඛ නම් වූ උපේක්ෂා වේදනා වහරා. නොදුක් නොසුව වේදනා වහරා. ඉතින් අපි අවුරුදු 100ක් ජීවත් වුණා සමාහට කවදාකවත් නොදුක් නොසුව වේදනා විඳිනකොට මම ඉන්නේ නොදුක් නොසුව වේදනා කියලා දන්නේ නැති තරමටම සැපට පක්ෂපාතයි. ඒ නිසා සර්වඥාන්සේ ශ්‍රීමුඛේ අරින්නකොටම බුදු වෙලා. ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතප්ප. යෝචායන් කාමේසු කාමසු කල්ලි කාණි දෝ. මහන්නේ මේ අන්ත දෙකක් තියෙනවා පැවිද්දා විසින් අතහල යුතුය. මොකද මේ කාමයේ හොයාගෙන යන කාමයේ සුඛ ඇලී ගන්නා ගතිය කාම සුඛල්ලිකාණ යෝගේ දුරු කරන්නේ. මොකද මුළු ලෝකෙම ඉන්නේ එකිනෙකා පරෙමින් එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් මම ඔබට වැඩිය ලොකුයි මට සැප තියෙනවා මම සැපවන්තයි පොහොසත් කියාගන්න ආර්ථ දේශපාලන සමාජ විද්‍යාවක ඒ නිසා සැප ඇත්තෝ සැප ඇතයි කියන ඇත්තෝ අනික් අය යටපත් කරගෙන කලාව බාගෙන ඉන්නවා. දුප්පත් කියන ඇත්තෝ තමයි දුප්පත් කියාගන්න ඇත්තෝ. ඉතින් අතපල්ලේ වැටිලා කුල ભેදයෙන්, පන්ති ભેදයෙන්, අධිකාරී ශක්තියෙන් තැලිලා මේ සම්පූර්ණ මානවයා මේ විෂම තත්වයකටපත් වෙලා තියෙනවා මේ අත්ති කියලා මතාන්නේ නිසා. ඒ නිසා අසුතවත් පුතඥන ලෝකය තන්නේ කර කාමසුකල්ලි කාණ රෝගීත්වයට හැටිලා ඒ තියාට දිවදික් කරගෙන කැරට් එක කැරට් වලේ පිටපස්ස යන බූරුවෙක් වාගේ මේක දැන් වැටෙයි දැන් වැටෙයි කිය කිය එළවෙනවා යන ඊට පස්සේ ආධ්‍යාත්මික ලෝකේ ගත්තාම අත්කලමතාන් යෝගයට වැටෙනවා ඒගොල්ල කාමසුකල් යෝගයට වෛර කරනවා වෛර කරලා තව දුක් දෙන දුක් දීලා කාමසුකල්ලි කාණ යෝගී මෙතන ඇත්තෝ තිරසං තිරසං සැප විඳින්නේ අපි එහෙම නෙපේ ආධ්‍යාත්මික සැපයක් කරන්න කියලා බටේට වෛද්‍ය විද්‍යාව කියනවා සැඩොනිස්ටික් එහෙම නැත්නම් මේ දුක් Tamanට ඇති කරගන්නා වූ පැත්තකට යනවා. ඉතින් මේ දෙකෙන් සර්වඥාණන්ද අවුරුදු 29ක්ම කාමසුකල්ලිකාණ යෝගයට කුමාර සැපවිඳපු අත්දැකීමක් බුද්ධ විද්‍යාව. පිෂණමෙදලා 35 වෙනකන් අත්තිකිලමතාණ යෝගයට යෝග්‍ය ඒ දුක් පැත්ත වින්දා. මේ දෙකේ මම හිතන්නේ සර්වඥාණන්සට අභියෝග කරන්න පුළුවන් වෙයි කියලා ගිහි අත්දැකීමෙන්වත් සාමාන්‍ය ලෝකයක්. විශේෂ හේතුනේ සුද්ධෝදන රජුරෝ මෙයා කවදා හරි කී කිය අතර යයි කියලා දෙලෙක් මහල්ලෙක් මල කඳක් නොපෙනෙන්න මාලිකාවෙන් එළියට යන්න දෙන්නේ නැතුව ඒ කුමරු කුමරියන්ගේ සපසයිතෝ සම්මි සම්මි සූප කියන මාලිකාවල ඉඳගෙන රාජභෝජන වලින් රං භාජන වල මල්මත කුමාරියන්ගේ සැපයත් සැපින්දා ඉන්දියාවේ දැන් වුණත් මහරජවරු ඉන්නේ ඒ වගේ තමයි ආයේ මේ තෙලෙන් කාලා කිරෙන් අත හොදන ජීවිතයක් ගත කරන. අල්ලපු වැටේ ඉන්න මනුස්සයා කන්ට්‍රෝල් බෝඩ් නැතුව යට සැකිල්ලක් කරලා මැරලා ගියත් ඒකත් ටික ප්‍රශ්නයක්. මොකද කර්මය අනුව ඒගොල්ලෝ ලැබිලා තියෙන්නේ මේ අපිට ලැබිලා තියෙන්නේ මේමයි. අත්ති කිලමතනියකට යනකොටත් මේ රූපවල පේනවා පිටාත ගානකට බඩාත ගෑවෙන්න බඩාත ගෑනකට පිටාත ගෑනකට ඔටු කකුලක් වගේ වෙනකන් අන්තිමටම ගෙනිච්චා. ඊට පස්සේ කිව්වා මේ දෙකේම නැහැ. මේ දෙකේම නැහැ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අදුක්කම සුඛ වේදනා. ඉතින් අදුක්කම සුඛ වේදනා කවදාකවත් අපිට විශේෂෝචර වෙන්නේ මොකද අදුක්කම සුඛ වේදනාව අපට පේන්නේ කපලි. පාළුණා. තනි වුණා. රහෙන් එලවල දැම්මා. අසරණ වුණා. අනාථ වුණා වගේ. ඉතින් ඒ වෙලාවට අපි පිනවන්ට සනසඬ විවිධාකාර විනෝදාංශ ඇති කරගත්ත විරද ප්‍රචාර දෝරේ ගලන ඇස් දෙකෙන් කියනවා මේ විවිකක් තියෙනවා මට කියන්න මම ඇවිල්ලා දෙන්නම් සද්ද දෝන ඔයාට රූප දෝන ඔයාට ගන්ධ දෝන රස දෝන මම දෙන්නම් කනට දෝරේවක් කරනවා විවිකක් තියෙනවා නම් කියන්න අපිට කොන්තරත් අපි බාහිර අරගෙන දෙනවා පිටියල්ලෙන් අපිට ගතමනාවක් දෙන්න ඔයාට ඕන දේ අපි දෙන්න ඊළඟට පහසෙන් සුඛපභෝගී යාන වාහන ඇඳ කුටුමෙට්ට හදලා පාර අයිනේ මේ ගෙනල්ලා තින මේ දැන් ගන්නේ කියලා සෝකේසගේ කණ්ණාඩි වීදුරේ හරහා විතරයි යන්නේ මේ ඉස්සරහ තියෙන හැබැයි පොඩි යටත් යකින් ටැග් එකක් ගහලා තිනවා. අන්නේ ගාන ගෙව්වපු ගමන් මේක ඕගොල්ලන්ට ගන්න. අපි ලෑස්ති කරලා තිනවා ඕගොල්ලෝ වෙනින් අපි හිතලා බලලා ඔක්කොම හදලා තියෙනවා. අදහස් වලිමුත් ඕන තරම් තියෙනවා. එහෙනම් නිකමට ඔකත් කාටවත් ස්වභාවයට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ අරණ්‍යගත වෙනවා කියනකොටම රුක්ක මූලගත වෙනවා කියනකොටවත් ශුන්‍යාකාරගත වෙනවා කියනකොටමත් අපි එකක් කියන තන්න ඕනේ ඒක කරන්නේ අපි තනිද. අපි කවුරක්වත් දෙන්නේ කරලා දාගෙන වරෙන් මචං යන් කියන ආපු කට්ටිය කවුරක්වත් නැහැ. තනි තනියම තමයි ඒක තේරුම් ගත්තේ මොකද ඒක ඒක ගෙවලා ඒක කඹරලා ඇති වෙන්නේ. මෙතෙන් එනකොටම වේදනාව පිළිබඳව අපි යම් ප්‍රමාණයකට දරා කියා ගැනීම හැකියාවකට ඇවිල්ලා ඒක සංවේගය කියලා අපි පොතේ සඳහන් කරන සංවේගයෙන් ආවේ. දැන් මෙතෙන් ආවට පස්සේ කොහොමද මේ ආත්මය කියන්නේ වේදනාව වේදනාව කියන්නේ ආත්මය නැත්නම් ආත්මයේ වේදනාවන්තයි නැත්නම් වේදනාව ආත්මවන්තයි නැත්නම් වේදනා ආත්මයේහි වේදනාව තියෙයි. ඔය හතරමයි අපි රූපේ පිළිබඳවත් කල්පනා කරේ ආත්මය වේදනාව දෙක සමකරන එකට රූපේ ගැන කතා කරනකොට කිව්වේ පහන් දැල්ල සහ ආලෝකය වගේ දැල්ල යම් තැනකට ආලෝකයෙන් තියෙන ආලෝකය යන දැල්ල පහන් දැල්ලටයි මේ දෙක එකයි කියලා ගන්න. එහෙම නැත්නම් ආත්මය රූපවන්තයි කියනකොට මිනිස්සෙක් සහ එයාගේ හේවණල්ල. ගහක් සහ එයාගේ හේවණල්ල වගේ වස්තුවක් හේවණලි වන්තයි. ගහ ඡායාවන්තයි. වගේම ආත්මය කියනකොට වේදනාව ඒකේ හේවණල්ල වගේ පේ. එහෙම නැත්නම් වේදනාව ආත්මවන්තයි. හරියට මලක සුවඳ වාගේ. මලේ එක ලක්ෂණය තමයි වර්ණ, ගන්ධ, හැඩ ගොඩක් තියෙනවා මලේ. වේදනාවත් මලේ ස්වභාවය. එහෙම නැත්නම් ආත්මයෙහි වේදනාව තැම්පත් වෙනවා. නැත්නම් වේදනාවේ වේදනාවේහි ආත්මේ තැම්පත් වෙලා තියෙනවා. වේදනාව කියලා කෙනෙක්ගේ කෝෂයක් විතරයි. ඒක ඇතුලේ ආත්මයක් තියෙනවා. කරුණක තැම්පත් කරපු මැනිකක් පාඩු. ඉතින් අන්න ඔය විදිහට අපි වේදනාව ගැන කල්පනා කරන නිසා අපි සැප සොයාන ගමනක අම්මා කියන්නේ තාත්තා අහනවා තාත්තා කියන්නේ අම්මා අහනවා දෙමව්පියෝ කියන්නේ දරුවා අහනවා දරුවෝ කියන්නේ දෙමව්පියෝ අහනවා සහෝදර කියන්නේ සහෝදරය අහනවා මේ මොකටවත් නෙමෙයි අපි සියලු දෙයකද මගේ සැප හෝ අපේ සැප තදා. ඉතින් මේ හතරෙන් ඉන්නා තාක්කල් මේ සක්කාය දිට්ඨිය මිදීමක් නැහැ කියලා අපේ ධම්ම දින තෙරිනාශකේ ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන මේ අපි අහුවෙලා තියෙන අහුවිල්ල පපගාලේ පැටලුණා වගේ මකුළුතලේ පැටලිච්ච මැස්සෙක් වාගේ ඒ මන්ජුවට මකුළු ඇවිල්ලා තව තවත් අඟ දමනවා වාගේ අන්සෝතකා පහිචකා ජටා ජටිතෝ පජා මේක නිසා ගැළවීමට තියෙන්නේ න අත්තාන නැත්තම් අත්තානං වේදනං අත්තනෝ සමනුපස්සති කියන එක වේදනාව ආත්මේ නෙවෙයි කියලා බලන්න කියලා පුරුදු කරනවා නැත්තම් වේදනාව වෙහි වේදනාව ආත්මවන්ත නෙවෙයි. ආත්මේ වේදනාවන්ත නෙවෙයි. වේදනාව වෙහි ආත්මයක් තැම්පත් වෙලා තියෙනවා කියන මේ කාරණාව ඇති නොකරන්නට සමාදම්. එහෙම නැත්නම් ඒක ඇති වෙන වෙලාවල් වල මේකේ හරය කොහොමද කියලා බලන්න. මේක එහෙමද අපි අදාහුව පමණින් එහෙමමද කියලා බලන්න මෙතෙක් බලපෝ සම්ප්‍රදාන කූල පාට කණ්ණාඩි අයින් කරලා වේදනාව දිහා හෙළුවෙන් බලන්න. ඒක ආලවට්ටම් කරන්නේ නැතුව විපිරියාස කරන්නේ නැතුව වේදනාව දිහා වේදනාවන බලනකොට <clears throat> වේදනානු පස්සනයි කියලා කියනවා. මේක සරුවචනජ බොහොම සරල ක්‍රමයට වේදනානු වේදනානු පස්සන වෙනවා වේදනාසු වේදනානු පස්සී කියලා. වේදනාවන් කෙරෙහි වේදනාවන් දක්නාසු. සැපසොයන සුදුව නෙවෙයි. දුක නැති කරන සුළුව නෙවෙයි. පූර්ව නිගමන ඇතුව නෙවෙයි. වේදනාවන් කෙරෙහි වේදනාවන් දක්නා සුළු. කාය කෙරෙහි කාය කාය දක්නා සුළුව ඉන්නවා වගේ වේදනාවන් කෙරෙහි වේදනාවන් දක්නා සුළුව අපි මැරුණත් අවුරුදු 100ක් ඉඳලා මැරුවත් නොදැක්ක මැරෙන්න ඉඩ තියෙනවා. මොකද වේදනාව වෙන්නකොටම ඒක වෙස් පෙරලියක් කරනවා. අපි ඒක අහලවට්ටම් කරනවා. ඒක අපි සංස්කරණයක අංග සංස්කරණයක් කරනවා. නළුවෙක් වේදිකාට නැගින්න ඉස්සෙල්ලා එයා අංග සංස්කරණය කරනා වගේ රූපයේ අංග සංස්කරණයට වඩා ඉතාමත්ම සූක්ෂමව වේදනාවේ අංග සංස්කරණය කරනවද මේක කෙරෙනවද කියලා බැලුවොත් ඒක වෙනමම මාතෘකාවක්. අපි බොහෝ කල් ලැබැහිය නිසා දැන් මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියා ගන්න බැරි තරමට යන නිසා මේකට කියනවා අසංස්කාරික කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මනෝ විඤ්ඤාති. සංස්කාර වශයෙන් උත් අපි වේදනා සොයාගෙන වේදනා දෙන තැන් වලට අපි යනවා සැලසුම් කරනවම කරනවා. නමුත් මේ පුරුද්ද නිසා අර කුඩලත් එතටත් අඳුරටත් අදිනා වගේ කොට්ට උඩ තිබ්බම ඉන්නේ නැතුව වගේ අසංස්කාරිකවත් යනවා. ඉතින් අපිට මේ සටන මෙහෙවන්න වෙන්නේ සංස්කාරිකව සචේතනිකව හිතාමතා සැප හොයාගෙන යන ගමන සීලයෙන් කඩන්න ඕනේ. ඒක සම්ප්‍රදාන කුල යුද ක්‍රමය. අසංස්කාරික වෙන එක ගඩිලා සටන් ක්‍රමයට කරා. ඇම්බුෂ්. සංගවිසිට පහර දෙනවා. මොකද ඒගොල්ලෝ නැත්තම් අපිට පහර දෙමින් පවතී. සංසාරේ පුරාට පහර දෙමින් පැවතී. ඒ නිසා ඉස්සල්ලාම කරන මේ සම්ප්‍රදාන කුලව සැප සොයාන යන ගමනේ මේ අත් කාමසුකල්ලිකාණ යෝගයට යන්නේ නැති වෙන්නයි අපි කාමේ මිච්ඡා කාමේසු මිච්ඡාචාර වේරමණී සමාධියන් කියලා සමාදන් වෙනවා. මත්පැන් පානේදී මේ මදේට පමාදයට හේතු වෙන සුරාපානෙන් අපි අයින් වෙනවා. ජීවන රටාවක් වශයෙන් වැරදි ජීවන රටාවල් වලට යන්නේ නැහැ. මේකෙන් අපි අත්නෝමතිකව අන්තවාදීව පාරිභෝගිකත්වයට යන්නේ සුඛපභෝගීත්වයට යන්නේ අතිශෝක්තිකරණයක නතර කරන්න යම් ප්‍රමාණික තිරින්ග තද කිරීමක් කරනවා සීලය. මේකත් හරි වෙහෙසක්. මොකද මෙච්චර සැප හොයන්න පිළිමේ මනුසාසු භාවයක් ලැබිලා අපි පොහොසත් වෙලා ඉපදිලා නැත්නම් අපි ආත්මේ පොහොසත් වෙලා මේවා සැප මිදින එක මොකද වැරද්ද. මේක සාධාරණයි ඒ සැපේ අපිට කියන එක අපිට ඒක ගොඩක් ඉන්නව අත්වල දැනගන්න. මොකද සර්වඥාන්සේ සඳහන් කරනවා මේ හැකියාව තියෙද්දි ඒක අතහරින එක තමයි නියම අතහැරිලා නැතිකමට අතහරින එක කවුරුත් කරනවා. හැකියාව තියෙද්දි අතහරින. ඒක පෙන්වන්නේ දිනුවරට හැරපියා යන රජ කුසී. රාජාව රට්ටං විචිතම් පහය. උත්තරම යුද්ධ කළා රට දිනනවා. එසේම දෙදත්නක් කළා නෙවෙයි. ජීවිත පරතරද රට දිනලා පටරි පාරකට යනවා. එන්න අපේ රජවරු හිතලා තියෙන මේ දිනු කරු දිනු කරට දිනු කරන්න ඕනයි කියලා ඒගොල්ලෝ ඔටුන දෙකක් පළතිනවා. නැවතත් ඔටුන පළතිනවා. ඒක අපිට තමයි තේරෙන්නේ මේක සුද්ධ කළා දෙන්නේ කියලා. සුද්ධ කරනවද සුද්ධෝදන වෙනවද කියලා ඒක දන්නෝ දන්නේ. ඔය සරුවචාන්සේ කියන්නේ දිනුවරට හැරපියාන රජ කුසේ ෆයිට් එකක් කරලා සටනක් කරලා දිනනවා දින්න හැබැයි. ආන්නේ වගේ ඒ සරුවචාන්සේ උපත්තිර කලින් සම්ප්‍රදාන කුලෝ කියනවා පස්මහ බැලුම් කරලා මේ ලෝකෙට ආවා. අපි සියල්ලම දින හොඳම කොතම තමයි කරඬුවම තමයි ගොබේම තමයි වැහුවේ. මෙන්න වහලා හොඳම පත්‍රය වුණ වයසේදී ඔතන. ඒකේ සෑහෙන අභිනිෂ්ක්‍රම. නමුත් අතහැරලා දැම්මට පස්සේ මොකද දෙනෙක් හිතනවා ඒක මහ විශාල ජයග්‍රහණයක් කියලා. නමුත් අද වුණත් එහෙම කීකිය අතහැරපු කී දෙනෙක් ජාතියට විහිළු සපේ. විකාර කරනවා. ඒක එක විදියක් වුණාට ඊට පස්සේ තියෙනවා අර ඇතුලේ අසංස්කාරිකව සිදුවෙන මේ මනෝ විඤ්ඤාති සමානලට කියනකට මනෝ සංස්කාරය චිත්ත සංස්කාර කියලා කිව්ව සඳහන්. ඒකට වචී සංස්කාර වර්ගයක් තියෙනවා, කාය සංස්කාර වර්ගයක් තියෙනවා. මේ සැප සොයන පැත්තට ඇදලා යන ගැතිය. අසංස්කාරකෝ, අවිඥානකෝ. අහන්නේ ඒක දැක ගන්නවා කියන්න නම් බුදුජානකසේ සඳහන් කරනවා අනිවාර්යයෙන්ම මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න පරතෝ ഘോഷය අවශ්‍යයි. බුදු වෙච්ච එහෙම නැත්නම් ඒ තත්තරපත් වෙච්ච කෙනෙක්ගේ උපදේශ පන්තියක් අවශ්‍යයි. මොකද අපේ හිත ඇබ්බැහියට දුවන්නේ සපසොයා. දුක කලකණිකම දුක්ඛ පරාජයක් දුක කර්ම රෝගයක් දුක දුරු කළ යුත්තක් කියලා තමයි අපට අම්මලා තාත්තලාත් උගන්වන්නේ ගුරුවරුත් උගන්වන්නේ හැම විෂයෙම උගන්වන්නේ ඒක බුදුහන්තු විතරක් කියනවා ඔබ යම් ප්‍රමාණයකට අභික්‍රමණයක් කරලා අන්ත සුඛෝභෝගී වෙන්නේ නැතුව අන්ත අත්පිලමතාණ වෙන්නේ මධ්‍යම ප්‍රමාණයට ඇවිල්ලා මේ දුක පිළිබඳව දුක කියන එක වැරදි වේදනාව පිළිබඳව මධ්‍යස්ථ දැකීමක් ඇති කර ගැනීමට කටයුතු කරනකොට වේදනාව කියන්නේ ආත්මය කියලා ගන්නත් එපා ආත්මේ වේදනාව වන්තයි කියලා ගන්නත් එපා. වේදනාව ආත්මවන්තයි කියලා ගන්නත් එපා. ආත්මයෙහි වේදනාව කියන එක මලක සූඳක් වගේ තියෙනවා කියලා ගන්නත් එපයි. ඉතින් මේක හොඳටම අදාළ වෙන්නේ නැත්නම් මේ ධම්මදින සෙරින්නාසේ කතාව හොඳටම අදාළ වෙන්නේ දැනටවත් ගිහි කිය අතහැරලා නැත්නම් දැනටවත් භාවනාවට පෙළඹිලා කාය අනුපස්සනාවෙත් යම් පරිචයක් ඇති. නැත්නම් පස්සම් බයං කාය සංකාරං කියන විදිහට කය සංසිඳවා ගන්නා තරමට ආණ්ඩු මට්ටු කරගත්ත මේචල් කරගත්ත ආම්බාම් කරගත්ත කෙනාට මේක බොහෝම මිහිරියාවක් තියෙනවා මදුපිණ්ඩිකයක් වාගේ කියලා කියනවා මීවදයක් වාගේ කියලා ඥානවන්තයාට ඒක තේරෙනවා මේක තේරුම් ගැනීම සඳහා ආනාපාන සති සූත්‍රය වගේ ගත්තොත් ඒකෙදි පෙන්ලා තියලා තියෙනවා අපි වාඩි වෙලා ආනාපාන සති හෝ පිම්බීම හැකිලිම හෝ එහෙම නැත්නම් කය සම්බන්ධ කරගත්ත ධාතුමනස්කාරයක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් දෙති කොටස භාවනාවක් වෙන්න පුළුවන්. ඒක හොඳට කීකරු කරගත්තයි කියලා හිතමු. අමාරු දෙයක් නමුත් අවස්ථාවෙත් ගත්තයි කියලා. ඒකට පස්සම්බයං කාය සංඛාරං කියලා හොඳටම ආස්වාද ප්‍රසාසී ගුරුසු අවස්ථාව සූක්ෂම අවස්ථාව අති සූක්ෂම අවස්ථාවට පැවිලා කලබල නොවි. මේක මේ වේදනානුපස්සනාව පුහුණු කිරීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් කියලා. මේකද හිත කලබල වුණොත් අපිට රූප ධර්ම ගෙවම් කළ නාම ධර්ම යන්න වෙන්නේ. කාණපසනාව ගෙවම් කළ චිත්තානපසනාවට වේදනාවට යන්න වෙන්නේ කියලා දැනගෙන කාණපසනාව සංසිඳන වෙලාවේ එතෙන්දී ඔය කලින් ඊයේ ඊයේ සතිය කියපේ තමයි තියෙන්නේ මේ කය කියන්නේ ආත්මේ නෙවෙයි. ආත්මයේහි කයස්ති කයේ ආත්මේ තියෙනව නෙවෙයි. කය ආත්මේ කායවන්ත නෙවෙයි කියලා කය ගිනි පළච්චාව. ඔන්නෝයි පළච්චාව කියලා බලාගෙන හිටියොත් තේනවා මේ ආස්වාද ප්‍රසවාස කය නැත්තම් කාය සංස්කාර අඩුම ලංශේ ආස්වාද ප්‍රසවාසයේ නැහැ කියන තැනට ආවත් ජීවිතේ කිසි අඩුවක් නැතුව පැවැත්ම තියෙනවා. ඇත්තම අනිත් පැත්ත යන්නේ කවි වෙලාවක හරි අපිට පුළුවන් වුණොත් ආනාපාන සතිය හොඳටම ගෙවන් ගන්න. එතන තමයි මුළු ජීවිතේම පිරිච්ච ගතිය. සන්තුෂ්ටි කරගතිය. මේකට කියනවා සාසන සම්පත්තියක් කියලා. අනේ එතෙන්දි ගියාට පස්සේ විතරක් අපිට ආර්දනා කරන්න පුළුවන්. නැත්නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වේදනානුපස්සනාව කොහොමද කරන්න කියලා. ඒ නිසා පස්සම්බයං කාය සංකාරම් කියන එකට හුන්ත මේරිච්ච කම කියන. හැමදාම පරියන්කේ හරියන හරියන වෙලාව ගිහිල්ලා පුරුදු කරපු කෙනාට ඊගාට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පීති පරිසංවේදී අසසී සාමිති සික්කති සුඛ පරිසංවේදී අසසී සාමිති සික්කති. අරින කම්මැලිකම නීරස ගතිය, පාළු ගතිය, බය ගතිය, අසත්න ගතිය දැක දැක දන දන ඉවං කරලා ගෙවිච්ච ආනාපානෙ හරි කමක් නැහැ. හිත අරමුණු කරගෙන දුවට යන්න පටන් අරගත්තොත් කුළුවේ ගිය ආශාන්තර වහතර නැගලා අහස සමපරපාවේ ගත්තා වගේ යන්න ගියොත් අර හම්බ වෙච්ච දුක් කරදරවල ප්‍රමාණය හැටියට හම්බ වෙච්ච අසරණ කතිය, බය ගතිය, නිදිමත ගතිය, පාළු ගතියට සාපේක්ෂව සැප වේලවන ගතිය, ප්‍රීති සුඛයක් පහළ වෙන්න පටන් ගන්නවා. මේවා වේදනා. ඒ කියන්නේ වේදනයි ඉස්සලා දුක් වේදනා පෙන්නලා ඒක හරහා ගියොත් සද්ධාවෙන් කුසල ඡන්දයෙන් බුදුහාමරකේ සද්ධා මේ මේ ඇදහිල්ලෙන් ඉදිරියට ගියෝ සීලවන්තව අධික සුඛයක් වෙයි. ඒක ප්‍රීති සුඛ වශයෙන් කරන සමහරට ප්‍රීති පස්සද්දි සුඛ වශයෙන් තුනට කඩලා පෙන්වන වෙලාවක් තියෙනවා. ඉතින් මේකෙදි හොඳ කයේ සුව සේවාවක් සිදු වෙනවා. අන්නේකෙදි අර දුකට කනගාටුවට කම්මැලිකමට නීරසකමට නිදිමත ගතියට තෘෂ්ණදකින් කියන්නේ නැතුව මේ භාවනදී හම්බෙන ප්‍රීති සුඛයන් පිළිබඳවත් ආඩම්බර වෙන්නේ නැතුව ඒක ඉතින් හරි අමාරු තැනක් මේ කතා කරන්නේ ඉස්සරහට ගියොත් ඒක නැවතත් කියන්නුනා ඒ ගියොත් පමණක් චිත්ත පරිසංඛාර චිත්ත සංස්කාර පරිසංවේදී කියලා වේදනා සංඥා දෙක චිත්ත සංකාර කියලා කියන්නේ මේ සූත්‍රය අපිට උසාට හම්බ වෙනවා ධම්මදින සෙන්නාතෙම කියනවා. චිත්ත සංකාර කියලා කියන්නේ මනෝ සංකාර කියලා කියන අදහස් කරන වේදනා සංඥා දෙක වේදනාවේ tire ඇරලා හෙළුව පෙන්වන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අපි දැක්කේ ආලවට්ටම් කරපු අර සැප වේවා දුක නොවේවා කියන ආකල්පගත වෙච්ච වේදනාව දැන් ඉස්සරහට Tamanට දකින්න පුළුවන් වෙනවා. අපි ආස්වාද ප්‍රසආසේ සංසිඳෙව්වත් නැතත් කැමැති වුණත් නැතත් ජීවත් වෙන තාක් දිගට වේදනා සාගරයක අඩිය තමයි මේ කන් පංචස්කන්ධය කියන දෙතිස් කුණපයක් වාගේ තමයි අපි ඉන්නේ වේදනා සාගරයක අඩිය හැම වෙලාවෙම විඳවන විඳීම කියන වචනේ ගන්න තියෙන විඳවන සංසාර කියන්නේ විඳවිල්ල අපි හිතනවා මේ විඳවිල්ලේ රජ්ජුරුව සැපේ ඉන්නවා රටවැසිය දුකේ ඉන්නවා කියලා. දීමපිය සැපේ ඉන්නවා දරුවෝ දුකේ ඉන්නවා. දොස්තරලා සැපේ ඉන්නවා, ලෙඩ දුකේ ඉන්නවා. ගුරුවරු සැපේ ඉන්නවා, ගෝලියෝ දුකේ නැහැ. එකම ඔරුව තමයි, එකම බෝට්ටිය තමයි කියන්නේ. එක පෙත්ත කපලා සියලු දෙනාම ඉන්නේ සමාකාර දුකට. ආර්යයන් වහන්සේලාගේ පෘථග්ජනයාගේ වෙනස තමයි ආර්යයන් වහන්සේලා ඒක දැනගෙන ඒකට අඬාව ගන්න. ඉෂාත පැත්තකට අඬන්න යන්නේ. දන්නවා මේ නිසා ආයෙනම් මේ සංසාරේ ඕනේ නැහැ. උපත් ලැබු හැම කෙනාටම මේ වේදනාව තමයි තියෙන්නේ. අපි හිතනවා මේ වේදනාවේ ලෙඩ වෙච්ච නිසා, විස බීජ නිසා, අපි හිතනවා මේ ලෙඩ වේදනාව ආවේ මානසික රෝග නිසා, අල්ලපු කෙනෙක් අවුණියම් කරපින්දා, ආණ්ඩුව හොඳ නැතිinda, වැස්ස නැති නිසා, අවුව වැඩි නිසා, පරිසරයේ දූෂණය වෙච්ච නිසා, ඕසෝන් ලේයර් එක නැති වෙච්ච නිසා, ඩොලර් එක නැකපු නිසා, පෙට්‍රෝල් ගණන් ගිය නිසා, යකඩ ගණන් බහපු නිසායි. සර්වඥාන්සේ කියනවා හතර මහා භූතයන් මත වේදනාව කතා කරන්නේ. අපි මේ ආත්මවාදී වේදනාව ආත්මවාදී කරන්න හදනවා කියලා කියන්නේ මේ වේදනාව කාටද හේතු කරන්නේ. ඒ මොකද මවන්නේකොට මොකද වේදනায় කියලා. ඕනම කෙනෙකුට දොස්තර කෙනෙක් කිව්වොත් එහෙනම් උඹට දැන් කැන්සරයක් තියෙනවා කියලා එයාට ඇහින්නේ ඇයි හෙන්න ගහන්න මට මේ කාලේ. ඒ මට මෙච්චර බින්කම් කරන මෙච්චර දන් දෙන මෙච්චර මේ තෙල් ගාලා ඉස පීඩා කොණ්ඩ වැදුවා. මං මෙන්න පොලේ මේ ගෑනිට මං එපාලු දැන් කියනවානේ මට මොකද මේ වේදනාව? පොල් නැගස් නැගලා පොල් කඩලා ගාලා දුන්නා මං මෙන්න පොලේ මේ ගෑනිට මං එපාලුද මෙච්චර පිංගම් කරමු මට මොකද ඕනෙම දුකක් කරදරයක් ආපුවාම කියන්නේ අල්ලමු ගෙදිට යන්න නැතුව මොකද අපි ගෙදරයි. ඒගොල්ලෝ කියනවා මේක අනිවාර්යයෙන්ම අරක නිසා මේක නිසා කවදාකවත් මේ පැමිණෙන්න ඕන එකක් ආවේ. ලෝකෙ නොවිය යුක්තක් වෙන්නේ නැහැ කියලා මේ පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයාගේ තියෙන බොහෝම වටිනා වචනයක් අද කාලේ සිංහලයන්ට නිකන් බුදු අප්‍රිතියක් ඒ පැමිණි දුක් පැනිරහයි කියලා දන්නේ නැති කෙනා හැම වෙලාවෙම දුකට හේතුවක් හොයනවා ආත්මීය හේතුවක් ඕක තමයි මේ සරුබලධාරි දෙයයන් ආචරගේ මල්ලට දාන්න හදන්නේ නමුත් හොඳට බලුවොත් පේනවා මේ පස්සම්බයං කාය සංකාරං ගිහිලා චිත්ත පරිසංවේදී වේදනා වේදනා සංඥා දෙක හෙළුවේ ආලවට්ටන්න නැතුව ස්වභාවයෙන් බලනකොට පේනවා නිතරම මේක විඳිනවා නැත්නම් විඳවනවා අනේ විඳවිල්ල දරා ගැනීමේ ශක්තිය හැම කෙනාටම තියෙනවා කියලා සතුටෙන් කියනවා බුබ්බඩය කම්මැලිය ශරීරය සාකන්න මනුෂයා ජීවිතය ගැන සාකන්න මනුෂයා ඒ කෙනාට ක්ලාන්ත වෙනවා අඬහව ගන්න. බය වෙයි. එයි මට මේක වෙන්නේ කියලා කියනවා. නමුත් මේක පිළිගන්න තරම් පෞරුෂත්වයක් ඇති කරනවා. පිළිම කායනපසන හොඳ ශක්තියක් ඇති කරගෙන සත්‍ය සමාධිය ඇති කරගෙන මම මේ ඊගා පාඩම් පද්ධතිය යන්න වේදනානුපසනාව තමයි ඊගාට කියන පාඩම් පද්ධතිය. ඒක වේදනානුපසනාවනේ. අන්න ඒකට මේ ප්‍රශ්නපත්‍රේ ඉන්නේ බෑ විභාග පාඩම් කරනකොට මේ විභාගට පුරුදු වෙන්නේ. පාඩම් ප්‍රශ්නපත්‍රයක් නඩු පුරුදු වෙනවනේ. ඒ ප්‍රශ්නපත්‍රය එනකොටම ඒ කාල කණේකමක් කියොත් මේ විෂය කවදාකවත් හදාගන්නේ. ආහටියෙන් බලනකොට තමයි මේ වේදනාව තේරෙන්න පටන් අරගන්නේ. මේ වේදනාව බොහෝ විට ආනාපානේ කරනකොටම තේරෙනවා ආස්වාද ප්‍රසවාස දෙක මැද තියෙන හිස්තනේ අල්ලන්න බැරි ගැතියක්. සැපක් හෝ දුකක් කියලා කියන බින්දින්න බැරි මොකද්දෝ වින්දනයක් තියෙනවා අපිව මායා කරනවා. අඳයාව වල්පත ගත්තාසේ අදුක්කම සුඛය හැම ආස්වාද ප්‍රසාර දෙකක් මැදම තියෙනවා. එතෙන් නෝදාදී අන්දමන. ඒකට ඒක කලක් මොකද කරන්නේ කියලා හිතනවා. වමෙන් නැගිටවල දකුණට සක්මනේ යනකොට සත්‍ය කියනවා මම මොකක්ද අල්ලගන්නේ. ඇට ස්පර්ශ කරගන්න දෙයක් නැති. ස්පර්ශය නැතුව සත්‍ය පවත්වන්න පුළුවන් කියලා කවුරක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ සත්‍ය පවතින වින්දනයක් අත්‍යවශ්‍යයි. විඤ්ඤාණයක් තිබුණා නැත්නම් සතිය පවතිනවා. ඒක තමයි භාවය කියලා කියන්නේ භවනෙත්‍ය කියලා කියන්නේ අන්න කවදාහරි ආසල් ප්‍රසවාස දෙක තියෙන ગેප් එක වගේ ආසල් ප්‍රසවාස නොදැනි දැනීමක් නැතිව තියෙන තැන අවතින සතිය ආලම්බිත සතියක් වගේ. එල්බෙලා තියෙන මොකේද කියලා කියන්න බෑ. අන්න ඉතින් එනකොට යම් කිසි කෙනෙකුගේ සීලේ දුර්ලභමක් තියෙනවා නම් මම හිතනවා මට මේ කාලකන්නිකමාවේ සීලය කියලා. යම් කිසි කෙනෙකුට සර්වඥාන්වහන්සේ පිළිබඳ ධර්ම පිළිබඳ සංගය පිළිබඳ සැකයක් තියෙනවනම් එතකොට හිතනවා මම මේ ශ්‍රද්ධාව නැති නිසා මට කියනවා කියලා. ඉතින් තමන්ගේම අඩුපාඩුවක් හෝ අනුන්ගේ අඩුපාඩුවක් හොයනව නිසා බුදුහාම කරන කලින්ම බුදුහාම කරන ශ්‍රද්ධාව ධර්මයේ කියන ශ්‍රද්ධාව සංගය ශ්‍රද්ධාව. ඇති කරගන්න සීලක පිළිතණ්ඩ කායනපසනාත් කරලා අන්තිමටම ගිහිල්ලා මේ වේදනාව දකිනකොට මේක මානව ගතියක් හිතක අත්‍යන්ත ලක්ෂණයක් කොහේ ගියත් ගැලවෙන්න බැරි දෙයක් කියලා බාරගත්තොත් වේදනාව අපි බාරගන්නේ මේ නම් කරන්න බැරි වර්ගයේ වේදනාවක්. සැපක් නැති දුකක් නැති නිකා පණුවිත්තක් නැගෙන වගේ නිකා ටීවී එකේ ඩොට්ස් වැටි වැටි තියෙනා වගේ නිකා වතුර කඩකට වැස්ස වැටෙනකොට උද මතු පිට නලියනා වගේ පොරි පිපෙන්නා වගේ අප පුපුරන්න වගේ කොයි වෙලාවෙත් ඉස්සුඹුල අන්න වෙලාවක් ස්පාසුවක් විතර නොතබ නලියන ගැතියක් තියෙනවා. වින්දනයක් තියෙනවා. ආන්නේ වේදනාව දුරට මට අයිතියක් නෙමෙයි මේක මානව මනසේ මූලික ලක්ෂණය. මේකට කම්මැලි වුණොත් අපි සැප හොයන්නේ. මේක පිළිගත්ත දවසේ ඊතර ගියා. අම්මගේ ලොක්කට ගියා වගේ අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි සැප ගන්න. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි නිර්මාණශීලී වෙන්නේ. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි ප්‍රගතිශීලී වෙන්නේ. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි ඉසුඹු නැතුව පරිේශන කරන්නේ. මේක බාරගත් දවසේ සියලු බර හතන්නවා. හතන්නවා. මේක මට ඉඳලා ඉඳලා සැප ලැබෙයි ඉඳලා දුක් ලැබෙයි එකක් සාතික වෙයි ඔය සැප දුක් දෙක එකතු කරලා පැත්තකට කිරුවොත් දවස ගත කරන වෙලාවෙන් 5%ක්වත් ඒක මිත්‍ර වෙන්නේ. ඒට 95ක් අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ අඳුරන්නේ නැති නිසා ඉන්නකොටම ඒකට කෙනෙක් කරනවා. මුඛාකරි හැලුමක් හදනවා. මුඛාකරි හැල මේ මේ විනෝදාංශ විනෝද ගමනක් යනවා පතක් පොත්තරක් කියනවා පොතක් කියනවා කතා කර කර ඉන්නවා චුයින්ගම් එකක් හදනවා වීදි බොනවා සිගරට් බොනවා කතා කතා කර කර ඉන්නවා මොකද මේ අදුක්කම සුඛ වේදනාවේ තියෙන මේ ගතිය අපිට පේන්නේ කොම් වෙච්ච පාඩු වෙච්ච. එනිසා සැප දුක් දෙක ගෙවම් කරලා ලැබෙන මේ අදුක්කම සුඛ වේදනාව අදුගාණේ ආස්වාද ප්‍රසආස දෙක අතරමැද අත්දැකීමෙන් හෝ නැත්නම් ආස්වාද ප්‍රසවාස ගෙවන් කිරීමෙන් ලැබෙන වේදනාවක් නැහැ කියන තන නොසලී බලා සිටීමෙන් ලැබෙන ඊ අත්දැකීම සාතික කරගත්තොත් අපිට තේරෙයි උපත්‍යත් එක්ක මේ නිවන අපිත් එක්ක තිබිලා තියෙනවා සදාතනිකව කරලා තියෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අරුතෙන් තරමන දෙයක් නෑ තියෙනවා තිබුණ දැන් කියන්නේ. ඉහිල ඇත්ත ඇති හැටියට බාර ගන්න. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේක නොදැන අසුතවත් පුදුජනයක් කල්යාණ සත්‍යර්මයේ අහලා නැහැ, කල්යාණ මිත්‍රෝ දැකලා නැහැ, කල්යාණ මිත්‍රයන්ව හැසිරලා නැහැ, ආර්යයන්වන්සලා දැකලා නැහැ, ආර්යවන්සලා හැසිරලා නැහැ. දැනුම නැත්තම් මේ වෙලාවේ ඉන්න වෙලාවේදී සැපක් බලාපොරොත්තු සැප එනකොටම සැප දිහාට අපි යන්නෙම රාගානුසයෙන් යුක්තව. සැපේ මොනත් හරි ලස්සනයි. සැප වේදනාවේ මොනත් හරි ලස්සනයි. සැපේ රාගානුසයක් ඇති කරන නිසා අපි මන්මත් වෙනවා. නමුත් සැප යනකොට දුකක් ඇති කරලා තියෙන බව අපිට දැක ගන්න බැරි වෙනවා සැප ක්‍රියාවත් ආව රාගාංශය නිසා. නමුත් සැප වේදනාවක් යනකොට දුකයි කියන එක ඕනම කෙනෙකුට හත්යෙන් ඔප් කරලා පෙන්වන්න පුළුවන්. ඒක ධම්මදින තෙන්නාංශය සඳහන් කරනවා. බුදුජානනාංශයේ වේදනාක් ඛණ්ඩකේ සඳහන් කරලා තියෙනවා. ඒ වෙනකොට දුකක් ආපුවම දුකේ තියෙන පැංගිරි පාටක් ගින්නකොටම දකින්න පතන් කියන හැඟීම නිසා ප්‍රතිගානුසෙනවා. අපි අන්ධබන්ද වෙනවා මන්මත් වෙනවා. නමුත් දුක් වේදනාව යනකොට සැපක් වෙනවා කියන එක දැක ගන්න බැරි වෙනවා. මොකද අපේ හිත ආවේශගත වෙනවා. ඒ නිසා සැප වේදනාවක් එනකොට තියෙන සැපත් යනකොට තියෙන දුකත් එකතු කරලා දෙකට බෙදුවා. දුක් වේදනාවක් එනකොට තියෙන දුකත් යනකොට තියෙන සැපත් බෙදලා එකතු කරුවත් දෙක එකයි. නමුත් සැප වේදනාවේදී රාගානුසය නිසා අපට ඇත්ත හැටියෙන් පේන්නේ නැහැ. දුක් වේදනාවේ පටිඝානුසය පේන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ මේකේ ගණ්ඩ හරයක් නැහැ කියන එක තේරෙන්නේ අදුක්කම සුඛේදී අදුක්කම සුඛ වේදනා වෙනකොට මොහ අනුසය අවිජ්ජා අනුසයනවා ඒක මගහරින්න අපි උත්සාහ කරනවා ඒ නිසා ධම්මදින තිරණාස් කියන අවිජ්ජා අනුසය මතින් මුවා වෙලා වැහිලා තියෙන මේ අදුක්කම සුඛ වේදනා වෙනකොට අනේක අදුක්කම සුඛ වේදනා කියලා දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි නිසා පුත්තඥය කොච්චර දෝ සැප විඳින්න පුළුවන් අදුක්කම දුක් වේදනා ධාතු පුරා විඳිනවා එයාට පේන එක පාළු ගතියක් වගේ. තනි ගතියක් වගේ. ඒකාකාරී ගතියක් වගේ. අසරණ ගතියක් වගේ. කාලකන්නිකමක් වගේ. පුත්තඥයන්සේ මෙච්චර මේ වේදනාන් පංස වේදනා ස්කන්ධයෙන් උගන්වන්න හදන්නේ මේක අපි උපත්යෙන්ම ලැබිච්ච සැපක් නොදැනුවත්කම නිසා සැප සොයන තකතිරුකම නිසා අදුක්කම සුඛේ උඩට සැප හොයන්න ගිහිල්ලා දුක් ගොඩක් දාගෙන ඒකත් නැති කර ගන්නවා ඒ නිසා කවදා හෝ අදුක්කම සුඛයට එනකොට ඒක මම කියා ගන්න යන්නේ නැහැ මගේ කියා ගන්න යන්නේ නැහැ එයි සැප තිනවා කියන්න යන්නේ නැහැ මොකක්වත් නැහැ නිසා ආත්මයක් පිහිටන දෙන අඳුම ඉඩකට තියෙන අදුක්කම සුඛය. අවාසනාවට වෙලා තියෙන්නේ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මෙතන තියෙන භාවනාවක් නෙවෙයි සම්මාදිටිය. එහෙම නැත්නම් යොන්සොමනස්කාරය. නමුත් භාවනා කිරීමේදී සර්වඥාන්ත පෙන්ලා දීලා තියෙනවා මෙන්න මේකට යන්න නම් ඉවසන්නයි. තපේනකොට අධික ආස්වාදකටපත් වෙලා අධිතක්චිරටපත් වෙලා යුවණික කියන්නේ මට විතරයි කියලා දුක්ඛන්දන පරවම්බන කරන්න යන්නත් එපා. භාවනාදී යම් වේදනාවක් ජීවිතයේදී යම් වේදනාවක් අරණ්‍ය සීනාසන ඉන්නකොට යම් දුකක් වේදනාවක් ආවම ඒක අසවලා නිසා යාවේ මේක නැති කරන්න ඕනේ කියලා ඒකට පහ වැටිලා ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. ඔය කොයි එකත් වෙනස් වෙන සුළුයි. පටිච්චසමුප්පන්න කය ධම්ම වාය ධම්ම. ඒක ඉවර වෙනකම් බලන්න බැරි නිසා මේ මනුස්සයට වෙලා තියෙන හැම බලන්න මනුස්සයයි. චක්කුමක් නැහැ, හැඟීමක් නැහැ. මේකට වහා ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අරක ගොජ දමා ගන්න. දෙවෙනි තැනේ සත්‍යපත් කරගන්න. මානසික ආතතියක් වඩපත් කළා ගානවා කට්ටිය කියන කටේ ඉන්න කට්ටිය ගානවා මේකත් ගා ගන්න කියලා. ඉතින් එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට බල්ලොත් එක පුදිය ගත්තම මැක්කොත් එක නැගිටින්න ඕනේ වගේ ඇවිස්සීලාම තමයි. හැබැයි ඒ තියෙද්දි පුළුවන් මේ අදුකම සුඛ වේදනා ගන්න කෙනාට යා කොච්චර ගෑවත් කොච්චර ගා ගත්තත් අපි මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නේ කරන්නේ. ධම්මදින තෙරින්නාස් කියපු දෙයක් නේ කරන්නේ කියලා පුළුවන් තරම් අර අදුක්කම සුඛ වේදනා බෝ වෙන තාලෙට අදුක්කම සුඛ වේදනා සිප ගන්න ගන්න තාලෙට අදුක්කම සුඛ වේදනා gedara බවට පත් කරගෙන සැප දුක කියලා කියන්නේ හොරි කුෂ්ඨ තද වගේ කල්පනා කරලා අර මධ්‍යම වේදනාවට යන්න පටන් අරගත්තොත් උගෝදෙනෙක් හිතන්නේ ඒක නිකන් බය අඩුකමක් නෝන්ජල්කම සමාජයට මුහුණ දෙන්නේ පස්ස විගහලා සමාජශීලී නැතුව ජීවිතේ පැන යන්න හදන ගතියක් වෙනම සරුවත් නාගරන් කියන්නේ නැහැ කොහොමද ඒ නිසාම දරුවචාන්ති කියන මේ පරීක්ෂණය කරන්න නම් කොහොමඩක්වත් අරගෙන ගත වෙන්නේ කියලා. කොහොමඩක් රුක්ක මූලගත වෙන්නේ කියලා. කොහොමඩ ශුන්‍යාකාරගත වෙන්නේ කියලා. හැබැයි රුක්ක මූලගත වුණා ශුන්‍යාකාරගත වුණා තරණයගත වුණා මේ පැහැදිලි දර්ශනේ නැත්තම් අර පැහැදිලි බොරුදී දාගන්න ගතිය. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න ගතිය තමයි කෘතඥාන. කල්යාණ සත්පුරුෂයන් දකපු ආර්යනවා කියලා දකපු කෙනා එවැනි තනක වුණත් පැහැදිලිව පෙන්ලා දෙනවා කවුරු අනාගත්තත් කවුරු ගාගත්තත් අනාගාමි වෙන්න පුළුවන්. අනාගන්න කට්ටිය අතර මැද ඉඳගෙන අනාගාමි වෙන්න පුළුවන්. ඒ නිසා වේදනානු වේදනා ස්කන්ධය නැත්නම් වේදනානුපස්සනා නැත්නම් වේදනා චෛතසිකයේ අවබෝධ කෙරුවොත් හොඳ ඥානවන්තයෙකුට වේදයක් මේකේ තියෙන ප්‍රතිවේදයක් මේකේ තියෙන්නේ කෙටි මාවතක් තියෙනවා. ඒකයි අද පවා ලංකාවේ වේදනානුපස්සනා ඉක්මන් කරන ඒක කරගෙන යන භාවනා ක්‍රම මතුවලා තියෙන්නේ. ඒකට යන්නෙම යනවා. ඥානවන්තය කියලා හිතන්නේ. හැබැයි පැටලෙන්න සමාන අවස්ථාවක් තියෙනවා. මොකද කානුපසනාව පිළිබඳව අර මූලික දැනුම අලුත් කරගන්න නැතුව ගියොත් මේක පැටලෙනවා. ඒ නිසා වේදනානුපස්සනාව පිළිබඳ මේ තියෙන දැනුම් සම්භාරය මම හිතන්නේ කිසිම ආගමක කිසිම විශේෂ ශාස්ත්‍රයක මෙච්චර ලස්සන ප්‍රස්තාරගත කරලා තියෙනවා. ඒ චීදී බෞද්ධයා කොච්චර දෝ මේ සැප හොයන ගමනක අනිකුත් එක් කට්ටියත් එක්ක හටාන් කර කර සැප හොයන්න උත්සාහ කරලා තියෙනවා මෙච්චර උප්පත්තියෙන් හම්බෙච්ච මේ අදුක්කම සුඛ වේදනාවේ මධ්‍යස්ථ වේදනාව නැත්තම් මේ පමණ දන වැළඳීමේ සහ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීමේ සහ උපයෝගීතාවයේ තරම ගන්න. නමුත් අපි අද ඉන්නේ අනේ පාරිභෝගිකත්වයේ ඉඳලා ආපහු ප්‍රයෝජනේ සලකලා ඉන්න තැනකට. કෘතිම දේවල් වෙනුවට ස්වභාවික පොළොවෙන් උපන් දේවල් ආහාරයට ගන්න තැනට එන තැනක ඉන්න නිසා මේ බණ ලංකාවේ තමයි කාටත් වැඩගත් වෙනවා. දැනගත්තොත් ඒ මනුෂයාට ලැබිච්ච අදුක්කම සුඛයේ බුද්ධ විඳින්මින් නිවන් ලැබකෝක තපකෝක වෙතත් මේ ජීවිත ජීවත් කරවන්න පුළුවන් පරිසරයේ ලක්ෂණ එකක් නෑ චිත්ත දූෂණයකටපත් වෙනවා. මේක ලේසියි. මොකද ඒක යන්නේ අපේ මත මතාන්තරවලට විරුද්ධයි. උච්චාසුකම් වලට විරුද්ධයි. අපේ පෞරුෂත්වයට විරුද්ධයි. මේ සමූහයක් එකතු වෙලා මේක ඇති කරගත්තොත් ළඟට එන කාටවත් හොඳ බෝවන් දෙයක් වඩපත් වෙනවා. මේ ශාපි ඇතුළත මේක ඇති කරන්න සැරෙන ගතිය බාහිරටත් කවුරුත් එක බෙදලා හදාගෙන ධර්ම වෙනුවෙන් ඒකට අපකප වෙලා කටයුතු කරොත් නිසස්ස බණක් වේ. කාටත් පරිශීලනය කළ කර හැකි යතන පමණට අධ්‍යක්ෂය හැකි නිසස්ස බණක් වෙනවා. අනේ ඉවෙනි ධර්මතාවයක් පිළිබඳව ධර්ම දේශනාවේ සිටු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සිවිනාටම සනසීමු දා වේවා කියලා.